රටට වැඩක් කරන්න අවස්ථාවක් ලැබෙයි. ඒවගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් ශක්තිමත් කරන්න ජාතිකාණ්ඩුව අපි පාවිච්චි කරන්න ඕන. පක්ෂයට නැගීට කොටසක් ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ආණ්ඩුව ඇතුළේ ත්‍රිපක්ෂයක් තියෙනවා.